කියන්නේ දැන් රාගයක් එන ක්‍රමයක් තියෙනවනේ. එන ක්‍රමයක් තියෙනව නේද? ඒ එන ක්‍රමයටම 100ක් ආවොත් දැන් එයාට 100 පවත්තන්න ඕනේද? අවශ්‍ය නැහැ. එයි. ඒ එනකොට මේ 100ත් එක්ක ඇවිල්ලා දැන් අමුතෙන් 100 පවත්තන. දැන් අපි අමුතෙන් 100 පවත්තනවානේ. එයි අමුතෙන් 100 පවත්තන්නේ. අර එනකොට අපට අහුවෙන්නේ නැති නිසා. ලෝභය, දේශය අට ගන්නකොට චෛතසිකය තුළින් ඒ චෛතසිකය අට ගන්නකොට අපි දකින්නේ නැහැ. ඒ නිසා අමුතුවෙන් වොමනාවෙන් 100 පවත්තන්නට ඕනේ. ඒක තමයි පුතේජන ස්වභාවය කියන එක ඔප්පු කරන්න තියෙන සාක්කිය. හැබැයි ඒ චෛතසිකය ඇති වෙනකොට මේකත් එක්ක 100ක් වෙනවා නම් දැන් එයාට 100 පවත්වන්න ඕනේද? මොකටද පවත්වන්නේ? එනකොට 100ත් එක්ක නැවිලා ඉන්නේ. එයා සකු르දාගාමි. හැබැයි අරක එන්න කලින් එන්න කලින් 100ෙන් දකින්න එයා. දැන් මේක එනකොටම නේ දැක්කේ. ඒකත් එක්කම යාවේ. හැබැයි එනකොට එන්න කලින් දකින්නනේ අනාගාමි. ඒකනේ නව සංඥා නා සංඥා යන්නේ. ඇත්තෙත් නැති නැත්තෙත් නැති. ඒ වගේ ඒ ඒ කියන මානසිකත්වයට තියෙනවා. එන්න කලින් දකිනවා. එන්න කලින් හේතුවක් සැකසিলা නෙමෙයි එන්නේ. ඒ හේතුව සැකසෙනකොටම දකිනවා. එයා රාතන් වහන්සේ. ඒ නිසා තමයි සංස්කාර වලින් සිය පවතන නිසා. සංස්කාර වල ඉඳලාම සියෙන් එන නිසා සංස්කාර වල සිය තියෙනවා. ඒ සංස්කාර වල ඇති වෙන හේතුවෙත් සිය තියෙනවා. ඒ නිසා ඇති වෙන ඵලය චිත්ත වීතිය සිතුවිල්ල ඒකෙත් සිය තියෙනවා. රාසින්වත් බහුවෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ සාක්ෂි දරනවා. ඒක ඇත්ත. ඒකට මේ 80ක් කියන්න බෑනේ. ඒ චෛතසිකේ ඇදෙන්න චෛතසිකේ එනකොට 100 තියෙනවා. චෛතසිකේ එන්න කලිනුත් 100 තියෙනවා. ඒකට හේතු සැකසෙන තැනත් 100 තියෙනවා. හේතුවට එකතු වෙච්ච සංස්කාර වල 100 තියෙනවා. දැන් උන්වහන්සේ ඉපදෙයිද? නෑ. ඒකාන්ත වශයෙන් පිරිනවම් පානවා. දැන් අපි ඉන්නේ ලෝභ දේශ මොහ රාග ඇති වුණාට පස්සේ ආ මේ මේකක් ඇති වුණා. ටක් ගාලා දැනගන්නවා. තාම පුදුජ නැබැයි මාර්ගයට තමයි මේ යන්නේ. මේකේ ආර්ය මාර්ගයක් තියෙනවා. අපි මේ සාමාන්‍ය පටු පාරක ඇවිල්ලා රයිල්වේ එකට දාන වගේ ටිකට් එක කරන කවුන්ටරේ මේ ඉන්නේ අපි. ටිකට් එක කැඩුවම පාර්ක දානවා අපි. ඊට පස්සේ සෝතාපන්න මාර්ගය යනවා. මාර්ගයේ ගිලී අඩුපාඩු හදනකොට තමයි සිටිවිල්ලත් එක්ක හරියටම දකින්නේ ඒක. එනකොටම දකින්න ඔයා. ඒක නිරෝධ කරන්න ඒක නිරෝධ කරන ඥාණය ඕනේ. දැන් එන්න කලින් කොහොමද දකින්නේ? එන්න කලින් දකින්න ඥාණය ඕනේ. ඒක ඥාණය තිබුණොත් ඒක දකින්න පුළුවන්. දැන් ඒ ඥාණය නැහැ. ඒ නිසා අපිට තේරෙන දෙයක් අපි හදනවා. දැන් පිටි කිලෝ එකක් දීලා ඔබ වහන්සේට රොටි හදන්න කිව්වොත් ඔබ වහන්සේ රොටි හදයි. පාන් හදන්න කිව්වොත් ඔබ වහන්සේ ඔළුව කනයි. අපෙන් පාන් හදන ක්‍රමය දන්නේ නැහැ. ඇයි? ඒ ඒ පෝර්ණ තාක්ෂණي මම දන්නේ. දන්න දේ විතරනේ හදන්නේ. එහෙනම් දැන් අපි දන්නේ මොනවද අපිට තියෙන ප්‍රඥා මොකද්ද? පුදුජන ප්‍රඥාවක් නේ. පුදුජන ප්‍රඥාවට මොනවද තේරෙන්නේ? ආවට පස්සේ මට වෙච්ච දේ දැනගන්නවා. තරහා ගියා 100 ගන්නට. ඒකනේ මම කෝපේ පොලේ ගැව්වේ. ආ තරහා ගියා කියලා බංස දන්නා. ඔව් මේ කෝපේ ගැව්වට පස්සේ ටිකක් නිවුනමයි දැනගත්තේ. ඒ කියන්නේ මේ හැමදේම ආවට පස්සේ දන්නවා. ඒ ඥාණය තියෙනවා. ඒ ඥාණයට අදාළ දේ වඩනවා. වඩල වඩලා මේකේ ධාරිතාව වැඩි වෙනකොට අර ඊළඟ ඥාණයට මේක සමාන වෙනවා. මේක ධාරිතාව වැඩි කරන්න ඒ කියන අවබෝධය වැඩි කරනවා. වැඩි කරනකොට පොඩ පොඩ පොඩ වැඩි වෙනකොට අර එනවත් එක්කම මේක පවතිනවා. නිකන් පවතින්නේ දැන් අපට 80 ඇවිල්ලා. ඒ කියන්නේ අවිද්‍යාව ඇවිල්ලා, ඒ කියන්නේ ලෝභ දේශ මොහ රාග ඇති වෙලා පැයකින් දෙකකින් දකිනවා. සමහරවිට අපි කියමු සතියකින් දැක්කයි කියලා. මේක වඩන්න වඩන්න දවස් 6ෙන් දකිනවා. 5ෙන් දකිනවා. තරහා දවස් තුනෙන් අපිට තේරෙනවා. ගිය සතියේට පෙරේදට කලින් දවසේ තරහා ගියා මට. එදා ටිකක් මේ කලබල වුණා තමයි. හැබැයි දවස් 3කට පස්සේ තේරෙනවා. මේක වඩන්නවන දවස් දෙකෙන් තේරෙනවා. ඊට පස්සේ දවසින් තේරෙනවා. තරහා උදේ ගියාම අවස් වෙනකොට තේරෙනවා නේ මං වාගේ මෝඩේ කරියට තරහා ගියානේ. අවස තේරෙනවා. පස්සේ දවල්ට තේරෙනවා. තරහා ගිහිල්ලා පැය 3න් විතර තේරෙනවා. දෙකෙන් තේරෙනවා. පැයෙන් තේරෙනවා. තරහා ගිහිල්ලා විනාඩි 10 යනකොට තේරෙනවා. පොල් අතට ගන්නකොටම හරියන්නේ නැහැ වැරදුනවා කියලා ආයි තේරෙනවා. තරහා ගිහිල්ලා විනාඩි විනාඩියක්වත් ගියන තේරුණා. ඒක ඕම අඩුවෙලා අඩුවෙලා තප්පරෙට ගියාම දැන් අර තරාවත් එක 100 ආවේ නැද්ද? සකුරුදා ගන්න. 100 නේද රාත් කියන්නේ? 100 නේද ඔක්කොම පළ ටික තියෙන 100මයි යන්න තියෙන්නේ. අපසට යන්න තියෙන පටිසෝතගාමි ගමන තියෙන 100. 100 වැඩි වෙන්න වැඩි වෙන්න අර පළත් එක පස්සට යනවා යා. ගිලා ගිලා ගිලා නිරෝධ වෙලා යනවා. එතනට යන්න ඕනේ. ඒක වඩලමයි ගන්න තියෙන්නේ. ඒකයි සතර ඉරියව්වෙම මානෙනි 100 පවත්වන්න කිව්වේ. සතර ඉරියව්වෙම 100 පවත්වන රාත් වෙනවා නම් ක්‍රමයක් තියෙන්න එපා. මේක තමයි ක්‍රමය. මේ ධාර්තා වැඩි වෙන්න වැඩි වෙන්න එයා එහෙම ගිහිල්ලා අර කෙලෙස එනවත් එකම 100ෙන් එනවා එයා. ඇයි අරක ධාර්තා වැඩි? අරක ඇවිල්ලා දැනගන්න එක නෙමෙයි එනකොටම දන්නවා. එන්න කලින් දැනයි අර ධාර්තාව එතනින් පුරුදු කරන. එතනින් පුරුදු කරන්න පුරුදු කරන්න එන්න කලින් දැනගන්නවා. අනිවාර්යයෙන්ම අපවත් වුණත් කොයිද යන්නේ? රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල වලට. එයා බ්‍රහ්මේ. එයා බ්‍රහ්මේ. අනාගාමී කෙනෙක්. අර සංස්කාර වලින් නිර්මාණය වෙන තරමට 100 වැඩි. ඒක පස්සට පස්සට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අර සංස්කාර දැන් නම් ඇදෙන්නේ දෝමනස්ස සාගත ditthi samprayutta අසංකාරික ලෝභ සාගත සිතක්. ඇදෙන්න යනවා. තාම ඇදිලා නැහැ. ඩග්ගල් උන්වහන්සේ බලනවා මේ ඉදිරියට කියලා. ඇදෙන්න කලින් ඉදිරියට කියලා බලන මොකද ඒකට හේතුව? හරි. මං හිතව කොටිය ලස්සනයි. ඒ කොටියට හාමුදුරුවම වැඩියා වැඩි ටිකනේ කොටිය දුන්නා පල්ලයට ආවා. දැන් ඒ කොටියේ තියෙන පාසුකම් මොකවත් මෙතන නෑ. දැන් ඒ කොටිය මට ඕනේ වාගේ එකක් හිතෙනවා. ඇයි? මෙතනේ පාසුකම් නැති නිසා මේ පාසුකම් වලට සාපේක්ෂව සංසන්දනය කරනවා. එතකොට ඒකට ලෝභයක් ඇද. ඒක දැන් මෙතන තියෙන පාසුකම් වල තියෙන සංස්කාර වලින් යනකොට කෝච්චේ යට තියෙන්නේ. අර වැඩි අතන නම් ටිකක් කොමඩ් එක තිබුණානේ. ටැප් එක අරේ අනේ අච්චුරුදුර යන වතුර මෙතන ළඟ තිබුණානේ සිංක් එක. මෙතනට සාපේක්ෂව මේ සංස්කාර ඇති වෙලා ඇති වෙලා සංස්කාර වලින් නිර්මාණය වෙනවා හේතුවක්. ඒ හේතුව අර ඵලයට සාපේක්ෂව හැදෙන්නේ. මේක කල්ලාතුව දකිනවා. මෙතන සංස්කාර ගැන එකතු වෙනකොටම ධර්ම හැදෙන්න යන අරක කියලා. රාතන් වහන්සේ එච්චර සිහියෙන් ඉන්නවා. ඒ නිසා තමයි ධම්සභා මණ්ඩපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ මානනී රාතෙක් සතර ඉරියව්වෙන්. පැය 24 පුරා ආයස් කල්පය පුරා සිහියෙන් ඉන්න නිසා උන්වහන්සේ කිසිම හැවතක් වෙන්නේ නැහැ. කිසිම සීලයක් කැඩෙන්නේ නැහැ. ඇයි? එහෙම එකක් නැහැ. සංස්කාර වලින් 100න් ඉන්නව නැති ආයි මොනවද කතා කරන්නේ? උන්වහන්සේට දෙන්න දඬුවම ඇවත් තියනවද උන්වහන්සේ නැහැ. කාගේ රැඟේ වැදුනත් ඒකට ප්‍රශ්නයක් නැහැ. ඇවතක් කළා නැහැ. ඒක වදින්න කලින් සංස්කාර වලින් දැකලා. දැකලා ඉවරයි. එන්න 100න් තමයි වැදිලා තින්නේ. අරුණාංශ වැදුනාම පෙරලිලා ගිහලා වැටුණා. අරුණාංශ 100න් හිටියා. 100න් ඉන්න උන්නාංශ ඈත් වෙන්න එපා. හැබැයි උන්නාංශ 100න් ගිහලා වැදින නිසා උන්නාංශට ප්‍රශ්නයක් නැහැ. උන්නාංශ ගියා. අර අරුණංශ 100 නිසා කලබලලා සාරිපුත්තට අවතක් වුණා අවතක් වුණා කියලා කෑ ගන්නවා. පස්සේ තමයි බුදුහාමුදුර සාරිපුත්ත මහරහතන් වහන්සේට එන්න කියලා මේ භික්ෂුව ඇඟේ වැදුනා කියලා කෑ ගන්න මේ දෙවණක් කරන දන්සභා මණ්ඩපේ මොකද්ද උනේ? ඊට පස්සේ තමයි සාරිපුත්ත කියනවා මේ මහණෙනි මේ මේ මාපොළේ මිනිස්සු මෙච්චර කුණු දානවා. මාපොළොව කම්පා වෙනවා. මේ මාබෝධයට මොනතරම් මිනිස්සු කැසි කැලි කසල වතුර දානවාද? කම්පා වෙනවා. ඒ වගේ තමයි මම. ඒ කියන්නේ මේ හැම දෙයක්ම වදිනවා, හැම දෙයක්ම එනවා, හැෙනවා, දැනෙනවා, පේනවා. ඒ හැම දෙයකම කම්පා වෙන්න. ඒ කියන්නේ ඒ තරම් මේක මේ වෙන දේ බලාගෙන ඉන්න තැනට ඇවිල්ලා. නමුත් එයාට වෙන දේ බලාගෙන ඉන්න බෑ. ඒකනේ වැදෙනකොට කලබල වෙන්නේ, පේනකොට කලබල වෙන්නේ. එහෙනම් මම මේ මාමූද වාගේ මොනවා දැම්මත් ගණන් ගන්නයි. ඒ ඔක්කොම වෙන බව දැනගෙන ඉන්නවා. මේකට මොනවා වල දැම්මත් කම්පා වෙන්නේ නැහැ මාපොළොව වගේ. ඒ ඔක්කොම වෙන බව දැනගෙන ඉන්නවා. හැබැයි මෙයාට එමින්ද බෑ. පොඩ්ඩක් ස්පර්ශන කෑ ගන්න අවතක් වුණා කියලා. එතකොට තමයි යාට තේරුනේ මම කොච්චර දුර්වලද කියලා. 100න් එක වඩන්න තියෙන්නේ. 84000 බලන්න මොනවද 100 නැතුව තියෙන්නේ කියලා දේශනා එකක්වත් නෑ ඔක්කොම 100. ආර්ය මාර්ගය කියන්නේ මේ 100. චතුරාර්ය සත්‍ය සතර සටිපට්ඨානය පටිච්ච සම්පදාය ඔක්කොම 100. දැන් පටිච්ච සම්පදාය පටන් ගන්න අවිද්‍යාව නෙමෙයිද? දැන් විද්‍යාව ගත්තාම විද්‍යාවෙන් පටිච්ච සම්පදාය පටන් ගත්තාම නිරෝධ. එයා රාහත්. අවිද්‍යාව තිබුණොත් තමයි පටිච්ච සම්පදාය කරකෙන්නේ. එහෙනම් 100 නැත්තම් තමයි පීපදෙන්නේ. 100 නැත්තම් තමයි පටිච්ච සම්පදාය මේ චක්‍රේ රෝදේ රවුමට කරකෙන්නේ. විද්‍යාවෙන් ගත්තාම නෑ. විද්‍යාපච්ච සංකාරපච්ච විඥානපච්ච නාම රූප සලආයතන. මොකද ඊට පස්සේ නත්ති ಜಾති නත්ති භව නත්ති දුක්ඛ. ඇයි මොකවත් නෑ එතන. ඇයි විද්‍යාවෙන් පටන් අරන් තින්නේ? ඒක එතන තින්නේ සම්පූර්ණ මේ පිරිණිවන් පෑමක් තින්නේ. උප්පත්තියක් නෑ. මේ 100 වඩන්න ඕනේ 100 වඩන්න 100 පවත්වන්න කියන මේ කාරණාව පණිවිඩය තුල මේ 100 වඩන එකට වඩා කැඩෙන එක වැරදෙන එක අසියටපත් වෙන මේ දුර්වලකම් හදන්න කිසිම තැනක දේශනාවක් නැහැ. පවත්වන එක නෙමෙයි ප්‍රශ්නේ. පැවතෙන්නේ නැති එක නිවැරදි කරන්න එපා. තුවාලයක් වුණොත් බේත් දාන්න. තුවාලයක් වුණොත් මේ විදියට බේත් දාන්න. ඊරුණුත් මෙන්න මේ තියෙන මේ තියෙන තෙල ගන්න කියලා කියනවා. හැබැයි තාම ඊරිලා නැහැ, කැපිලා නැහැ, තුවාල නැහැ. හැබැයි තුවාල වෙච්ච කෙනෙක් ඉන්නවා. තුවාලේ වෙච්ච කෙනෙක්. හැබැයි කැපුණොත් තුවාල ගහන්න තුවාලට මේ බේත දාන්න කියලා කිව්වට තුවාලය තිබුණොත් ඒකට මේම දාන්න කියන ඒ කාරණාව එතන නැහැ. එහෙනම් සීය පවත්වන්න, සීය වඩන්න, එහෙම කියන පණිවිඩය තුල කැඩෙන සීයට මොනවද කරන්නේ? පවතින් නැති සියයට මොනවද කරන්නේ? අන්න ඒ වගේ අර අවශ්‍යම තැන් හරියට අවබෝධ වෙන්නේ නැති නිසා සිය පවත්වන පවතින්නේ වඩනවා වැඩෙන්නේ ඒ නිසා හැමදාම එකම තැන ඉන්නවා. දැන් බැරි වෙලාවත් අපෙන් ප්‍රශ්නයක් ආනවා එහෙනම් ස්වාමිනී දැන් ඔබ වහන්සේලා කියනවනේ මේ සිය වඩන්න සිය පවත්වන්න සිය පීඨවන්න කියලා කියනවා. ඒතකොට මේ කැඩෙන සිය, පවතින නැති සිය, අසීය බවට අමතක වෙන සිය දැන් මේවට මොනවද කරන්නේ? දැන් 100 අපි පවත්නවා. 100 පවත්නවා. 100 පවත්වාගෙන යනකොට 100 මේ එකපාරට කැඩෙනවා. දැන් අපි නැවත 100 පවත්වනවද? ඔව්. කොහොමද පවත්වන්නේ? අර කැඩිච්ච එක ඒක පවත්වනවා. 100 පීඨවල ඉන්නවා. එකපාරටම එතනින් සිට වෙන තියාවට යනවා. ආයෙත් එක පොරව නැහැ. ඒ ගිය දිහා ඒක අරමුණු කරගෙන එතන පීඨවනවා. එහෙනම් 100ක් කැඩුනාම ඒක නිවැරදි කිරීමට වඩා කැඩිච්ච එක නිවැරදි කරගන්නවා. දැන් ඇවිදගෙන යන මිනිස්සයා වාඩි වෙලා ඉන්නවා. මාන්සි වාඩි වෙලා ඉන්නවා. බැරි වෙලාවත් වාඩි වෙලා ඉනකොට කලන්තයක් ඇදුනොත් එයා කලන්තෙන් පොර බදාගෙන එයා නැවත නැවත වාඩි වෙන්න උත්සාහ කරනවද? ඇලවිලා ඉන්න එක පාසය කියලා ඇලවිලා ඉන්න අදනවද? එයා ඇලවෙනවා. මොකද වාඩි වෙලා ඉන්න එක ටිකක් තේට්ටුව වැඩි නම් හොඳට තනකොළ පිටිනේ දිග හැරලා අතපය හොඳට බොරුල් කරලා හොඳට විවේකයෙන් ඉන්නවා. දැන් අර අමාරුවෙන් වාඩි වෙලා ඉන්නවට වඩා සෑහලුවෙන් සැතපීලා ඉන්න එක කොච්චර පාසුද සරලද? ඒ වගේ අපි 100 පවත්වාගෙන ඉන්නකොට 100 ඒකේ පවතින්නේ නැත්තේ. 100 ඒකට වඩා මේකේ පවතින්න කැමතිනේ. එතකොට ඒක 100 පවත්වන අරමුණ වශයෙන් පත් කළාම මේ අරමුණ අරමුණ වෙනකොට මේ අරමුණ ඇයි දැන් අපට බත් නැත්තම් අපේ පාන් ගන්න නැද්ද ආහාරයට? පාන් නැත්තම් අපි වෙන මොන ඉන්දියාප්ප මොන හරි ගන්න නැද්ද? ඒ වගේ අපට මේක නැත්තම් මේක නම් එහෙම අපට තෝරා ගැනීමේ හැකියාවක් එහෙම පාසකමක් තියෙනවනම් චිත්තානුපස්සනාවට අරමුණ තෝරා ගැනීමට පාසුව තියෙන්න eBay. අරමුණක පවතින සිත ඒ අරමුණෙන් තවත් අරමුණකට යනවනම් අරමුණකට ඉන්න ඕනේ. ඒ අරමුණට සිත කැමැත්තෙන් ගියේ. ඒ අරමුණේ සිත පීඩනවා. එතකොට දැන් කැඩිච්ච සිත මොකද්ද කළේ? ඒ කැඩිච්ච එකත් නොකැඩුනා කියන தත්තරපත් කළා. ඒක ආයි හරිගස්සන්න ගියේ නෑ. හරිගස්සන්න ගියොත් දැන් කැඩිච්ච එක මෙතනට ගෙනාවා. දැන් බලන්න සිත ඒ කියන පද්ධතිය පවතිනවා. ඒ අරමුණ ඒ කියන පද්ධතියෙන් කැඩිලා B කියන පද්ධතියට ගියා සිත. දැන් අපි කියන නෑ ඒ කියන පද්ධතිය තමයි අරමුණ B කියන පද්ධතිය අරමුණ නෙමෙයි සිත කැඩුනා ආයි අපි මෙතනින් මෙතනට ගේනවා මොකද්ද B කියන ස්ථානේ ඉඳලා A කියන ස්ථානට ගේනවා ඇත්තටම A කියන ස්ථානයෙන් කැඩිලා B කියන ස්ථානට ගිය එකනේ ප්‍රශ්නේ දැන් B කියන ස්ථානයේ ස්ථාපිත වෙලා ඉන්නෝනේ දැන් B කියන ස්ථානේ අපි වමනාවෙන් කඩලා A කියන ස්ථානට ගෙනාවනේ එතන මොකද්ද වෙලා තියෙන්නේ A කියන තැනින් කැඩිලා B කියන තැනට ගියා. දැන් B කියන තැනින් කඩලා A කියන තැනට ආවා. එහෙනම් නැවත A කියන තැනින් කැඩිලා B කියන තැනට යනවා. එහෙනම් අපි මේ අරමුණ කුමක් වූ උනාට කමන්නේ අරමුණේ පවතිනවද සිත? කොමන අරමුණේ පැවතියත් කමන්නේ 100න් පවතිනවද සිත? මොන ආකාරයකට වැඩුණත් කමන්නේ 100 වැඩෙනවද කියන මේ කාරණාව ගැන අපේ 100 මදි. අපිට දීපෝ හරමුණ අපේ මොනාරි යම්කිසි කාරණාවක් අරගෙන කමඨාණක් අරගෙන ඒක තුල ඒක නඩත්තු කරන ඒක කොහොමද කියවම රස්සාවකට ගිහිල්ලා අවුරුදු 55 වෙනකම් මොකද්ද කරන්නේ අතන තියෙන කෑලි දෙක අමුණලා මෙතනට අමුණනවා අවසට ආයි මෙතන තියෙන කෑලි දෙක අමුණලා මෙතනට අමුණනවා අවස ගියා අස්සම් කළා ගෙදර ගියා අවුරුදු 55 වෙනකම් අස්සම් කරලා ගෙදර ගිහිල්ලා දැන් බ්‍රැන්සන් යනකොට ඇවිල්ලා ආන ඉංජිනේරු මාත් එක්ක මාත් මේ දැන් අවුරුදු 55 දැන් අවුරුදු 35ක් මම මේක කළානේ මේ කැලේ දෙක උඩට ඇවිල්ලා ගලවලා මෙතන හයි කරනවා අවසට යනකොට මේක ගලවලා මෙතනින් අයි මොකද්ද මේක කරන්නේ එතකොට එයා කියනවා මේ කැලේ මේකට දැම්මාම අර ලයින් එක විසන්දි වෙලා මේ ලයින් එකත් එක්ක සම්බන්ධ වෙනවා මේක මේකට දැම්මාම මේ ලයින් එක විසන්දි වෙලා මේ ලයින් එකත් එක්ක සම්බන්ධ වෙනවා මේ ලයින් එක දෙන්නේ මේ කාරණාව සඳහා මේ ලයින් එක දෙන්නේ මේ කාරණාව සඳහා අපරාධ මේක කලින් දැනගන්න. ඒක දැනගත්තම ඔයාට මේ තනතුරක් හම්බ වෙනවා. උසස් වීමක් හම්බ වෙනවා. තවත් පඩියක් වැඩි කරගෙන ගෙදර යන්න තිබුණා. අවුරුදු 35ක් විතර ගිහිල්ලා අස් වෙනකොට ඒක හාන්න හිතුනේ. ඒක හාලා දැන් වැඩක් නැහැ. දැන් උසස්ින් හම්බෙන්නේ. එහෙනම් අපිත් මේ ජීවිත කාලෙම කමඨාන දුන්නාම අර 35ක්ම එකම දේ මොකෝවත් තාන්න නැති ඒක ඒකම කර කර ගෙදර ගියා වාගේ. කමඨාන කෙරුණොත් ඇති. අර දීප කමඨාන කයදී බලානික කය බලානින උකුසා වාගේ. උස්ම දිහා බලනින්න කිය උස්ම දිහා බලන්න වෙන මොකවත් කරන්නේ නැහැ. ඇයි උස්ම දිහා බලනින්න කිව්වේ? උස්ම දිහා බලනින්නවා. පටන් ගන්නකොට තිබිච්ච උස්ම නැහැනේ. දැන් ටික වෙනස් වෙනවනේ. අඩු වෙනවනේ. ධාරිතාව අඩුයිනේ. ධාරිතාව අඩු වෙනකොට සෑල්ලුවක් දැනෙනවනේ. සෑල්ලුව දැනෙනකොට මේ මේ ආස්වාස ළඟ තියෙන මේ සීය වෙනස් වෙනවනේ. එතකොට ධාරිතාව වැඩි වුණත් වෙනස් වෙනවා. ධාරිතාව අඩු වුණත් වෙනස් වෙනවා. ඇයි? ධාරිතාව අඩු වුණම අමතක වෙනවා. වැඩි වුණාම කැළඹෙනකොට විසිරෙනවා. ඒතර වැඩි වෙන්නෙත් නැතුව අඩු වෙන්නෙත් නැතුව කොතනද මේක තියෙන්නේ? හරි. මේ වගේ තැනක තමයි මේක හරියට පවතින. එහෙනම් ඒ තැනේ 100 පීඨවනවා. ඒක වැඩි වෙන්න දෙන්නෙත් නැහැ, අඩු වෙන්න දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ එයා හරියට ඒක පුරුදු කරලා. දැන් අපි ආස්වාස ප්‍රාස්වාස මත 100 පීඨනකෝ කවුරු විනාඩි පහක්වත් ඉන්නේ නැහැ. මොකද එක්කෝ එයා කල්පනා කරන හරියට තිබුණක් දන්නේ නැහැ මේම තිබුණක් දන්නේ නැහැ ඒ කියපු විදිහට මේක පවතිනවද දන්නේ නැහැ කල්පනා කරනකොට සිතිවිලි වැඩි වෙනවා කැළඹෙනවා විසිරෙනවා අරමුණ වෙනස් වෙනවා. හරියට ඒක දිහා බලනකොට සිත නිවෙනවා. නිවෙනකොට ඒ සුවයට අවු වෙනවා. අමතක වුණා. එයාට තට්ටු කළා කියන්න ඕනේ ආ භාවනා කරනවා. ශාලාව වෙන්නේ තව පැයකින් කැම දෙන්න. එතකොට තමයි දන්නේ මේ භාවනා වැඩසටහනක මං ඉන්නේ ඔක්කොම අමතක වෙලා. සේරම ටික ගිහිල්ලා. එහෙනම් ඒක දිහා බලාගෙන ඉන්නකොට එයාට යමක් වැටෙනවා. වැඩි වුණාම මේම වෙනවා. අඩු වුණාම මේම වෙනවා. එතකොට මේ අරමුණක සිත පීඩවලා විසිරෙන්නෙත් නැතුව වෙන සිතුවිලි දෙන්නේ නැතුව මෙයා රැඳෙන්නේ කොතනද? හරියටම ඒ ඉලක්කය තේරුම් ගත්තා නම් එයා ඒකට සමවැදිලා ඉන්නවා. දැන් හරමුණක හිටියේ නැද්ද? දැන් සමාධිය වැඩුන්නේ නැද්ද? ආනාපානික සමාධිය වැඩිලා ධානය වලට ආවනේ. එහෙනම් භාවනාව වඩනකොට අරමුණේ ඉන්න කියලා ඒ නිසා අරමුණේ ඉන්න ඒකනේ මගේ රාජකාරිය ඒක අරමුණේ කියලා අරමුණ ඔව් හිටියා. අදත් හිටියා ඔව් හිටියා. එයා කරලා තියෙන්නේ මොකද අර ගුරුවරයාගේ වචනෙට ගරු කරලා අර අරමුණේ හිටියා. අර පියුස් එක ගලවලා මේ පැත්තෙන් දැම මේක ගලවලා මේ දැම ගෙදර ගියා. ඇයි මේක ගලවන්නේ? ඇයි මේකට දාන්නේ? ඇයි මේකෙන් ගලවලා මේකට දාන්නේ? මම ඉන්නකොට විතරද මේකේ තියෙන්නේ නැතිකොට මේකට දැම්මොත් මොකද වෙන්නේ? මේවා මොකවත් තාන්නේ එහෙනම් අපි කමඨාන වඩනකොට ඒ කමඨාන තුළ ඒ ක්‍රියාකාරී ස්වභාවයන් පිළිබඳව තේරුම් ගත්තාම ඒ ඒ අවබෝධවල පුංචි පුංචි දැනුම් වලින් අපට තේරෙනවා මේ කමඨාන අරියටම සමාධිය දක්වා වඩන්නේ කොහොමද?